සුබූදෑසනක් සිදු කෙනෙක්ටම අපි බයිබල් වල ගීතාවගේ එකසි තිස් පස්වනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සිට හයවැනි පදය දක්වා කියමු. ස්වාමීන්ට ප්‍රශංසා කරමු. ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කරමු. ස්වාමින්ගේ මේ කරුවෙනි ස්වාමින්ගේ ගෘහයේ අපේ දෙවියන් වහන්සේගේ ගෘහ මනුවල සිටින්නේ. උන්වහන්සේට ප්‍රශංසා කරමු. ස්වාමින්ට ප්‍රශංසා කරමු. මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්. වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනා කරමු. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ටම යාකෝබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඊශ්‍රායද තෝරාගත් සේක. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් බවත් අපේ ස්වාමින් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි. ස්වාමින් වහන්සේ යම්කට කැමිති වූ සේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුදුවල හා සැම ගැඹුරු තැන්හිද ඉෂ්ට කළසේක. නැවතවතාවක් අපි සියලු දෙනා මිතා මතාදරෙන් පිළිගන්නවා විශේෂයෙන් අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වන සියලු දෙනා අද දින අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේ අපට අලුත් ලෙස කතා කරයි කියලා ඉතින් අපි එක මොහොතක් උන්වහන්සේට නමස්කාර කරමු උන්වහන්සේගේ නාමය ඔසවමිය උදෑසන. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. ස්වාමීනි අපි සියලු මහිම ගෞරවය ඔබ වහන්සේට දෙනවා. මන්ද ස්වාමීනි ඔබ වහන්සේ බමැද්දේ වැඩ වසන්නා වූ ස්වාමීන් වහන්සේ. ස්වාමීනි අප තුල අද දිනේ සිටින්නා වූ පියාණන් වහන්සේ ස්තුති වේවා ස්වාමීනි. හලලූය හලලූය ස්වාමින වහන්සට විශේෂණ අපේ හදවත් ස්වාමිනී ස්වාමින අපේ මන සපේ සියල්ල වහන්සට අද දිනේ භාර කරනවා. ඔබහන්සේ ස්වාමිනී සියල්ල පමිත්‍ර කළ මැනව. ස්වාමිනි පවිත්‍ර වූ හදවතකින් පවිත්‍ර වූ මනසිකින් ස්වාමිනි පවිත්‍ර වූ ස්වාමිනි ආකල් පැතුව ඔබහන්සේ බොසවන්න ඔබහන්සේව ස්වාමිනි නමස්කාර කරන දිනය ඔබහන්ස අපට උපකාර කළ මැනව. හලලූය හලලූය ස්වාමිනී. Amen. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවී මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවී මගේ මනසේ කිල සේතුව මැනවී උබේදයින් සේදුව මැනවී මා බලනානෙත් ඔබලින් පවිත්‍ර කරන්න චිත්‍ර සිතකින් ස්වාමින වහන්සගේ නාමය උසවන්න අද දිනේ අපට උපකාර කළ මැනව හලරුය නමස්කාරවේවා ස්වාමිනි වහන්ස පමාතිය සිටින්නාව බලවත් වූ ස්වාමීන් වහන්ස සුතිවේවා සුතිවේවා වහන්සගේ නාමයට ස්වාමින අපි මෙනෙහි කරම සෑම යහපත්කමක් වහන්ස පමාත්‍යය කළ ඇති සූති ස්වාමිනී මන් දේසියල්ල ස්වාමින වහන්සේ ස්වාමිනී යහපත්ලි අපට කරන ස්වාමීන් වහන්සේ නිසයි. සුතිවේවා සුතිවේවා ස්වාමිනී. වහන්සේ ස්වාමිනි අපේ ජීවයයි. වහන්සේ අපේ මිදීමයි. වහන්සේ අපේ ප්‍රීතියයි ස්වාමිනී. වෙන කිසිවෙක් නෑ ඒ ඔබහන්සේ පමණක්මයි ස්වාමිනී. හලලූය හලලූය අපමධ්‍යය යහපත්දය කරන්නාව. අප මධ්‍යය ස්වාමිනී බලබද්ධය කරන්නාව එකමතියාණන් වහන්සේ ඒ වහන්සේ පමණයි ස්වාමිනි. හලලූයා. ඔබමගේ ජීවනයි සමදා 예수님 예수님

රසස් කරයමීමා සැමකල් දෙවිදේ ඔබ නමදින් දෙමීමා සැමකල් දෙවිදේ ඔබ යහපත්දේ මට කලා එය සිහිවන විට සමමෝතේ love මුළු හදවතින් මගේ සමිදේ ස්තුතිපුදන්න उभय हातात मध्ये माझ कला सीवन विठसम मोतेरी මුළු හදවතින් නගේ සමිරේ ස්තුති පුදන් වහන්සේ අනාර්ග වූ දෙවියන් වහන්ස වහන්සේ ස්වාමනය ප්‍රමධ්‍යය සිටින්නාව ස්වාමනි බලවද්‍යය කරන්නාව හාස්කම් කරන්නාව පියාණන් වහන්ස සුතිවේවා වහන්සේ මෙන් කිසි කෙනෙක් නෑ ස්වාමිනී. වහන්සේ මෙන් ස්වාමිනි අප මධ්‍යයේ ස්වාමිනී අපට ස්වාමිනි සහනය දෙන්නා වූ ස්වාමිනි අපේ බර උසුලන්නා වූ එකම ස්වාමින් වහන්සේ ඒකම දෙවිපියාණන් ස්වාමිනි වහන්සේ පමණයි. හලලූයා හලලූයා ස්තුති වේවා ස්වාමිනී. මුළු නමස්කාරය මුළු ගෞරවය ස්වාමිනි සියල්ල හිමි එකම පියාණන් වහන්සේ ඒ වහන්සේ පමණයි. හලලූයා ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරි අපි වැඳ වැටෙනවා දැදිනේ. ස්වාමිනි සිහි කරමින් ඔබ වහන්සේ ස්වාමිනි අප මන්දේ විශ්වාසවන්තව සිටියා වූ සෑම මොහොතක්. ස්වාමිනි ස්තුතියි. මන්ද ස්වාමිනි අපි අවිශ්වාසවන්ත වුණත් ඔබ වහන්සේ ස්වාමිනි විශ්වාසවන්ත වූ ස්වාමිනි. ස්වාමිනි කිසිම දිනක අපවත් නොහරින්නා වූ සෑම දිනකම ස්වාමිනි අප මැදේ සිට ස්වාමිනි අපට මඟ පෙන්වන්නා වූ එකම පියාණන් වහන්සේ. ඒ ඔබ වහන්සේ පමණයි. Suti suti Sudiveva Swami. 的灯。 to thee, సామిదే Closer loving, my කරුණා කරනවා ස්වාමිනි ස්තුති වේවා ස්තුති වේවා මහිමය ගෞරවය සියල්ල වහන්සේට ස්වාමිනි හලෙලුයා ස්වාමිනි ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මන්ද ස්වාමිනි ඔබ වහන්සේ අප මැදේ සිටින්නා වූ ස්වාමින් වහන්සේ ස්වාමිනි ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ සෑම දිනකම ස්වාමිනි ඔබ තුළ ක්‍රියා කරන්නා වූ පියාණන් වහන්සේ නිසා ස්වාමිනය වහන්සට භාර කරනවා ස්වාමිනය අද දිනේ ස්වාමිනය අසන්ට යන්නම් වචනය. ඔබහන්සේ ස්වාමිනය තුළින් අපේ හදවත් වලට අපේ මානසට ස්වාමිනි කතා කළ මැනව. ස්වාමිනි අපේ ජීවිතය නිවැරදි කරගත් යුතු ස්වාමිනි සෑම ස්ථානයක් ස්වාමිනි ඔබ ඉදිරියේ ස්වාමින් නිවැරදි කරගන්න වහන්සේගේ ආත්මයණන් වහන්සද දිනේ අපට මඟ ස්වාමිනය වහන්සට භාර කරනවා ස්වාමිනී සෑම දිනකම ස්වාමිනය අපට වහන්සේ කෙරෙහි බලා සිටින්න ස්වාමිනය වහන්සගේ ආත්මනන් වහන්ස ස්වාමිනි වචනය තුළින් අපට සෑම දිනකම කතා කරන්න මේ කාලය තුළ ස්වාමිනී තව තවත් වහන්සට ලාංවෙන්න තව තවත් ස්වාමිනි අපේ ජීවිත නිවැරදි කරගන්න තව තවත් ස්වාමිනි අපි අපූර්ණ ස්වාමිනි සෝදිසි කරගන්න ඔබහන්සේ අපට මඟ පෙන්ුව මැනව ස්වාමිනි සියල්ලෙදී මහිමය ගෞරය ස්වාමිනි වහන්සේට මන්ද ස්වාමිනි ඔබහන්ස අපමාත්‍යය රජකම් කරන්න උපියාණන් වහන්ස. ස්වාමිනි අද දිනේ ස්වාමිනි ඔබහන්ස අප එකෙක් කෙනා මධ්‍යය සිටින්න අපට කතා කරන්න. මේ සියල් ඉල්ලන්නේ ඒසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වනගිනාමේ. ආමේ. හොඳ දෙවන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. තවත් අලංකාර සබත් දවසක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. අපිට සබත් දවසේ සභාවක් විදියට සභාව ඇතුළත එක් රැස් වෙන්න බැරි වුණත් මේ විදියට අන්තර්ජාලය ඔස්සේ ඔබගේ නිවසේ සිට ඔබට පුළුවන් වෙලා තියෙනවා අපිට දෙවියන් වහන්සේව নমස්කාර කරන්න එකිනෙක කෙනාට අපේ සිත් සිතුළු වලින් එකතු වෙන්න. ඔය වෙලාවට ඔබට දුකක් දැනෙනවා ඇති ඔබගේ පවුලේ සහෝදර සහෝදරියන් එහෙම නැත්නම් ඔබගේ සභාවේ හිතවතුන් ඔබට මුණ ගැහෙන්න බැහැ දකින්න බැරි වෙලා තියෙනවා අද දවසේදී සබත් දින දේව මෙහි ඇතුළතයි. නමුත් අපි රටේ පවතින නීතියට ගරු කරලා අපේ පොදු ආරක්ෂාව පතලා අපි එක එක්කෙනාගේ සුබ සිද්ධිය උදෙසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ විදියට නිවසේ ගත කරන්න. නමුත් කිතුණුවන් විදියට මෙවැනි වාතාවරණයකදී රටේ පවතින තත්වයට ගරු කරලා රටේ පවතින නීතියට ගරු කරන එක මම හිතනවා යහපත් දෙයක් කියලා. විශේෂයෙන්ම දේව වචනේ අපිට කියනවා යමෙක් යහපත දැනය නොකර සිටිනම් ඒක ඌට පාපය කියලා යාකෝබ් පොතේ. ඒ නිසා අපි දන්නවා යහපත් දේ මොනවද මොන ආකාරයෙන්ද අපි හැසිරෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි එකිනෙක කෙනාගේ සුභසිද්ධිය පතලා රටේ නීතියට ගරු කරලා මේ විදිහට අපිට නිවෙස් වලට වෙලා අපේ ආරක්ෂාව සලසා ගන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරදී විශේෂයෙන්ම අද දවසේ සබත් දවස නිසා අපි ගානා කරා අපි උන්වහන්සේට নমස්කාර নমස්කාර කරා ඒ වගේම තව දුරටත් ස්වාමින් වහන්සේගේ වචනය තුළින් මා විශ්වාස කරනවා ඔබ එකිනෙක කෙනාව මාද ඔබ ඇතුළු අපි එකිනෙක කෙනාව ස්වාමින් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ ශක්තිමත් කරන බව. ප්‍රේමවන්තනි අද දවසේදී මා තෝරගත්ත කොටසට යම් පසුබිමක් සිදු වුණා. මේ පසුබිම තමයි මේ පසුගිය දින කිහිපය ඇතුළතදී එහෙම නැත්නම් පසුගිය සති කිහිපය ඇතුළතදී මම බොහෝ දෙනෙක් සමග ජංගම දුරකථනයෙන් කතා කරලා එයාගේ සැප දුක් විමසුවා එයා කොහොමද ඉන්නේ හොඳින් ඉන්නවද කියලා විස්තර අහලා බැලුවා. ඒ අතරතුරදී බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාරය හොඳයි. ස්වාමින් වහන්සේගේ කරුණාව වොන් ජීවිතය අත්දකින බව වොන් විශ්වාස කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරා. තවත් බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වුණා ඔවුන්ගේ ජීවිතය උන්වහන්සේ මේ ආකාරයෙන් ආරක්ෂා කරලා තියෙන එක ගැන උන්වහන්සේගේ සැපයීම මේ ජනතාව අතර උන්වහන්සේ තබලා තියෙන එක ගැන. නමුත් මේ කතාව අතරතුරේදී බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාරය වුණේ සහෝදරයා අපිට ඉදිරියේදී මොකද වෙන්නේ? අපිට ඉස්සරහදී මොන වගේ වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඉදිරියේදී මේ මේ මේ කාරණා දිහා බලද්දී අපි මොන වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන එක තමයි බොහෝ වෙලාවට උන් ප්‍රශ්න කරලා හිටියේ. නමුත් මේ ප්‍රශ්න කිරීම අතරතුරේදී විශේෂයෙන්ම ව්‍යාපාර ව්‍යාපාර කටයුතු කරන අය, රැකියාවන් වල නිරත වෙන අය බොහෝ ගැටලුකාරී තත්වයට මුහුණ දීපු ආකාරය ගැන මට අහන්න දැනගන්න ලැබුණා. බොහෝ ව්‍යාපාරිකයන් බියෙන් ඉන්නවා ඉස්සරහට මොනවා වෙන්න යනවද? තමුන් මොන වගේ කාරණාවල් ඉටු කරන්න යනවද? මොන වගේ තත්වයන් වලට මොන වගේ ආර්ථික මට්ටම් වලට තමුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා ඕන් කලකිරලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම වෘත්තියේ නිරත වෙන අය වෙන කොහේ හරි රැකියාවක් කරන අය ඒ බොහෝ දෙනෙක් කල්පනාවෙන් ඉන්නවා තමුන්ගේ මේ මාසේ වැටුපණක් ලැබුණා හැබැයි ඉදිරි දවස්වලදී තමුන්ගේ වැටුපක් තමුන්ට ලැබෙයිද මේ වගේ ප්‍රශ්න කරදර වලින් මේ වගේ අමාරුකම් වලින් බොහෝ දෙනෙක් ගමන් කරන කාලයක්. ඒ අතර විශේෂයෙන්ම අපේ දරුවෝ මේ අවුරුද්දේ O level විභාගයට මුහුණ දෙන්නේ ඉන්න අය, A level විභාගයට මුහුණ දෙන්නේ ඉන්න අය ලොකු ප්‍රශ්නාර්ථයක් තමුන්ගේ ජීවිතයේ තියෙනවා තමුන්ට අධ්‍යාපනයේදී මොන වගේ තත්වයකට මොන වගේ කාරණාවකට තමුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා. නමුත් ප්‍රේමවන්තයෙනි මේ හැම දෙයක්ම මැද්දෙම අපි විශ්වාස කර යුතු කාරණාවක් තමයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ විදියටම අපි අතර වාසය කරනවා. මම ආයි කියන ඒ වචනේ ඔබට. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ විදියටම අපි අතර වාසය කරනවා කියලා. අපි අපට தત્ත්වය මොන ආකාරයෙන් සිද්ධ වුණා? අපි අපට தત્ත්වය මොන ආකාරයෙන් ගොඩ නැගුණා? ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ආකාරයෙන්ම උන්වහන්සේ ඔබ මාත්‍ර වාසය කරනවා. උන්වහන්සේගේ ස්වභාවය හෝ උන්වහන්සේගේ ආධිපත්‍යය හෝ උන්වහන්සේගේ සර්ව පරාක්‍රම භාවය හෝ කිසිම අඩුවක් නැතිව එදා වගේම අද දක්වා මා ඔබට කතා කරන මේ මොහොත දක්වා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ආකාරයෙන්ම අපි අතර වැඩ වාසය කරනවා. මේ කාරණාවන් වලට අවධානය දෙද්දී මේ සම්බන්ධව මෙවැනි සිතුවිල්ලක් හඟවන බයිබලයේ සිද්ධියකට මගේ හදවත යොමු වුණා. මම මේ ගැන කීප වතාවක් කියවලා බලද්දී සැබවින්ම අපි අද දවසේ මුහුණ දීලා තියෙන වාතාවරණය වගේම වාතාවරණයකට යම් කාලයකදී ස්වාමින් වහන්සේ විසින් ගෙන එනා වූ සෙනඟ මුහුණ දීපු ආකාරය ගැන අපිට බලන්නට පුළුවන්. ඔබගේ බයිබල් වලට අවධානය යොමු කරොත් ඔබට හම්බ වෙනවා නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදය. නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේදී අපිට පේනවා ස්වාමින් වහන්සේ යම් වාතාවරණයක් මැද්දේදී ස්වාමින් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ මඟ පෙන්වපු ආකාරය ගැන අපි අපේ බයිබල් වලට අවධානය යොමු කරමු ප්‍රේමවන්තයනි ඔබ නිවසේ හිටියත් ඔබ පවුලක් විදිහට එකතු වෙලා ඉන්නවා නම් ඔබගේ දරුවෝ ඔබගේ භාර්යාව ඔබගේ ස්වාමි පුරුෂයා සමග ඔබගේ දේව වචනේ දිගහැර ගන්න අපි දේව වචනේ අධ්‍යයනය කරද්දී ස්වාමින් වහන්සේ අපිට දේව වචනේ තුලින් උන්වහන්සේගේ ශක්තිමත් කිරීම නිරන්තරයෙන් අප සමග තබනවා කියලා මා විශ්වාස කරනවා. අපි නික්මයාම පොතට අවධානය යොමු කරද්දී මේ නික්මයාම පොතේ පසුබිම අපි හැම කෙනෙක්ම දන්නවා. මේ නික්මයාම පොත ලියවෙන්නේ පංච පුස්තකයේ එක පොතක් විදිහට මේ පොත ලියන්නේ මෝසෙස් තුමා. විශේෂයෙන්ම මේ නික්මයාම පොත ඇතුළේදී සඳහන් වෙන්නේ ස්වාමින් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගව වහල් කමෙන් මුදවාගෙන දෙවියන් වහන්සේගේම මැදහත් වීම මත ඔවුන්ව පොරුන්දු දේශය කරාගෙන එන ගමනක ආරම්භය පිළිබඳවයි. ස්වාමින් වහන්සේ මැදිහත් වෙලා ස්වාමින් වහන්සේ මේ සෙනගව ඉදිරියට අරගෙන එන ගමන පිළිබඳව මේ නික්මයාම පොතේ සඳහන් වෙලා ඉන්නවා. අපි මේ නික්මයාම 14 වෙනි පරිච්ඡේදයට එනකල මේ නික්මයාම 14 වෙනි පරිච්ඡේදයේ ඇතුළතදී දෙවියන් වහන්සේගේ ස්වාමීත්වය, දෙවියන් වහන්සේගේ පරාක්‍රම භාවය, ඒ වගේම සිය සෙනගට ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ආකාරයෙන්ම තමන්ගේ සෙනග මැද වැඩ වාසය කරන දෙවියන් වහන්සේ බව තවදුරටත් ඔප්පු කරලා තියෙනවා. බදන්නවා අපි මේ නික්මයාම පොතේ ආරම්භයට ගියාම නික්මයාම පොතේදී ස්වාමින් වහන්සේ ඉදිරියේ සෙනඟ මොර ගැහුවම උන්වහන්සේ මෝසෙස්ව පාවිච්චි කරලා මෝසෙස්ව අරගෙන එනවා මේ සෙනඟව වහල්භාවයෙන් මුදවන්න. මෝසෙස්ව නැවත වතාවක් මිසරයට අරගෙන එන දෙවියන් වහන්සේ මිසර වාසීන් ඉදිරියේ උන්වහන්සේගේ සෙනඟ ඉදිරියේ උන්වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා උන්වහන්සේ සැබෑ වූ එකම දෙවියන් වහන්සේ බව. මේ සෙනඟ අවුරුදු 430ක් පුරාවටම විවිධ දෙවි දේවතාවන් নমස්කාරය කරපු මිසර දේශයේ තම ඔවුන් ජීවත් වුණේ. ඔවුන් දෙවියන් වහන්සේ ගැන යමක් අවබෝධයක් තිබුණා. නමුත් සැබෑවින්ම දෙවියන් වහන්සේ පිළිබඳව ඔවුන් අවබෝධ කරගෙන හිටියේ නෑ. ඒ නිසාවෙන් දෙවියන් වහන්සේ මේ සෙනගට කතා කරන පිණිස දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ බව ඔප්පු කරන පිණිස මෝසෙස් ලවා දෙවියන් වහන්සේ වසංගත 10ක් මේ මිසර දේශයේ පුරා උන්වහන්සේ විසිරෝල හරිනවා. අපිට පේනවා උපත්ති 7 වෙනි පරිච්ඡේදයේ ඉඳන් පල්ලහැට අපි කියවගෙන එද්දී ලේ වතුර වීමේ වසංගතය, ඒ වගේම මැඩි උදර, කිනිතුලන්ගේ උවදුර, මැසි උවදුර, ඒ වගේම ගව සම්පත් විනාශ වීම, gadu උවදුර, ගල් වර්ෂාව, පළඟැටියන්ගේ උවදුර, ඝන අන්ධකාරයේ පැතිරීම සහ කුළුදුරන් මැරීම කියන වසංගත වලින් දෙවියන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා දෙවියන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව දෙවියන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව මෙතනින් පිටිපස්සේදී දෙවියන් වහන්සේ මේ සෙනගව ඊශ්‍රායල් දේශය කරා පමුණුවන පිණිස මිසර දේශයෙන් එළියට අරගෙන එනවා. විශ්වවිදේශයෙන් එළියට අරගෙන ඉදදී දෙවියන් වහන්සේ අපි ඒ පරිච්ඡේද කිහිපය අධ්‍යයනය කරද්දී අපිට පේනවා විශේෂයෙන්ම 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පරිච්ඡේදයේදී පාස්කු මංගල්‍ය ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම 13 වෙනි පරිච්ඡේදයේදී හැම කුරුඳුලෙක්ම දෙවියන් වහන්සේට අයිති බව දෙවියන් වහන්සේ කතා කරනවා. මේ ආකාරයෙන් කතා කරලා ඉවරුණාට පස්සේ 17 වෙනි පදේ ඉඳන් 13 වෙනි පරිච්ඡේදයේ පල්ලෙහාට එන කොටසේදී අපිට පේනවා ස්වාමින් වහන්සේ මේ සෙනගව ඊශ්‍රායෙල් දේශේ කරා පිටත් කරලා යවන්න ආරම්භ කරනවා. ඒ ආරම්භ කරද්දිම 21 වෙනි පදය සහ 22 වෙනි පදයේ කියනවා මෙන්න මේ ආකාරයෙන් සමිදානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලාටැඹකින්ද රාත්‍රී කාලයේදී ආලෝකය දීමට ගිනි කැබකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. මෙලෙස ඔවුන්ට දිවාරෑ දෙකෙහිම ගමන් කරන්නට හැකිවිය. තවද දහවල් කාලයේදී වලා ටැඹද රාත්‍රී කාලයේදී ගිනි ටැඹද සෙනග ඉදිරියෙන් පහ නොවිය. තවද දවල් කාලයේදී වලා ටැඹද රාත්‍රී කාලයේදී ගිනි ටැඹද සෙනග ඉදිරියේ පහ නොවිය. සෙනග දකිනවා ඊශ්‍රායෙල් සෙනග මිසර දේශයෙන් පිටත් වෙලා එන මේ සෙනග මැද්දේ ස්වාමින් වහන්සේ දවාලේ වලාටඹකින්ද රාත්‍රියේ ගිනි ටඹකින්ද ඔවුන් මැද්දේ ඉන්නවයි කියලා. සෙනග දකින්න දෙවියන් වහන්සේගේ වැඩහිඳීම යම් සංකේතයකින් මේ අතරතුරේදී දෙවියන් වහන්සේ 14 වෙනි පරිච්ඡේදයේ මුල් කොටස් කීපයේදී අපිට පේනවා ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියනවා ඊශ්‍රායෙල් ජනතාව අරගෙන පිටත් වෙලා ගිහිල්ලා මුහුදට කිට්ටු තැනකදී ඒ අයගේ කඳවුරු බැඳ ගන්නද කියලා. මුහුදට කිට්ටු තැනකදී ඒ අයට කඳවුරු බැඳ ගන්න කියලා. ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියන්නේ යම් සීමාවක් වෙන තැනකදී Tamanගේ කඳවුරු බැඳගන්න කියලා. අපි දන්නවා මූද කියලා කියන්නේ යම් භූමි භාගයක අවසානය කියලා. යම් භූමි භාගයක සීමාව කියලා. මේ සීමාව අතරතුරට ගිහිල්ලා කඳවුරු බැඳගන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. කඳවුරු බැඳගන්න කියද්දි ස්වාමින් වහන්සේ කියනවා දේව වචනයේදී මම මේ වෙලාවේදී පාරාවන්ගේ සිත දැඩි කරන්න යනවා. ඒ අය ඔබව ලූ බැඳලා එන්න යනවා. එහෙත් පාරාව සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගන්නට යනවා. මෙයින් මා සමිදානන් වහන්සේ බව මිසර වාසීන් දැනගන්නේ ඇයි වදාළසේක. ඊශ්‍රායෙල් ජනතාව එසේම කළහ. දෙවියන් වහන්සේ වේලස්සනම කියනවා ඔබ කඳවුරු බැඳගෙන ඉද්දි ඔබ මේ ආකාරයෙන් ගිහිල්ලා කඳවුරකට ගියාම මම සුපුරුදු පරිදි පාරාවන්ගේ සිත දැඩි කරන්න යනවා. ඒ වෙලාවට පාරාව එයාගේ සේනාව සමග ඔබව ලූ බැඳගෙන එන්ට යනවා. ඒම ලූ බැඳගෙන එද්දි මම උන්ට පහර දීලා මම උන්ට පෙන්වන්න යනවා මම සැබෑ වූ එකම දෙවියන් වහන්සේ බව. ඊශ්‍රායල් සමග දන්නවා ප්‍රේමවන්තයනි. මොනවද ඉස්සරහට වෙන්න යන්නේ කියලා. ඊශ්‍රායල් ජනතාවට එහෙම නැත්නම් මෝසෙස් දෙවියන් වහන්සේ එළිදරව් කරලා ඉවරයි ඊළඟ තප්පර කීපෙදී ඊළඟ පෑ කීපෙදී ඊළඟ හෝරා කීපෙදී මොනවද වෙන්න යන්නේ කියලා. ඔවුන් ලුහු බැඳගෙන එන බව ස්වාමින් වහන්සේ මේ ලස්සන කියනවා. ඒ වගේම මම ඔවුන් පරාජය කරලා මම ස්වාමින් වහන්සේ බව ඔවුන්ට ප්‍රකාශ කරන්නට යනවා. ඊශ්‍රායෙල් සෙනග කඳුරු බැඳ ගන්නවා. කඳුරු බැඳගෙන ඉද්දී දේ වචනේ සඳහන් කරනවා පස්වනි පදේ ඉඳන් පහළ කොටසට මේක දැනගන්නවා පාරාව රජතුමා පාරාව රජතුමා මේ කාරණාව දැනගත්තට පස්සේ පාරාව රජතුමා මොකද කරන්නේ? එයාගේ හමුදාව රැස් කරගන්න මෙතන සඳහන් කරනවා විශේෂ පදයක් විශේෂ යුද රථ 600ක්ද මිසරයේ තිබිච්ච සියලුම යුද රථ ඔවුන් එකතු කරගන්නවා. හැම යුද රථයකටම එක් සෙනවියෙක් බැගින් ඔවුන්පත් කරනවා. ඔබ කල්පනා කරන්න මහා විශාල හමුදාවක්. ඊශ්‍රායල් සෙනගත් මේ වෙද්දී අපි විශ්වාස කරනවා ලක්ෂ 10කට වඩා සෙනගක් ඉන්න ඇති කියලා. මේ ලක්ෂ 10 සෙනගට පහර දෙන පිණිස විශාල හමුදාවක් පාරාව රජතුමා සූදානම් දැන් මේ පාරාව රජතුමා සූදානම් කරන හමුදාව පිටත් වෙලා එනවා. දේ වචනේ සඳහන් කරනවා මෙන්න මේ ආකාරයෙන්. දේ වචනේ කියනවා ස්වාමින් වහන්සේගේ සෙනග ඔවුන් එන බව දකිනවා කියලා. දහවෙනි පදයේදී අපිට අපිට පේනවා පාරාවෝ ලං වූ විට ඊශ්‍රායල් සෙනග හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසින් එනු දැක මහත්සේ බිය වී සමිදානන් වහන්සේට මොර ගැසූහ පාරාවෝ ලං වූ කල ඊශ්‍රායල් ජනයා හිස් ඔසවා බලා තමුන් පසුපස මිසර වාසීන් එනු දැක මහත් සේබිය වී සමිදානන් වහන්සේට මොර ගැසූහ. ඊශ්‍රායෙල් ජනය මෝසෙස් සතුළු කණ්ඩායම දන්නවා ස්වාමින් වහන්සේ කිව්වා මේ අය එන්ට යනවා කියලා. දැන් මේ අය එන්ට යනවායි කියලා දැනගෙන ඉන්න සෙනඟ කිස් ඔසවලා ඔවුන් දිහා බැලුවා. ඒ බලන එකේ ප්‍රතිඵලයක් වුණේ ඔවුන් හැම කෙනෙක්ම බය වුණා. ඔවුන් හැම කෙනෙක්ම තැතිගත්තා. නමුත් මේ තැති ගැනීමට වඩා ඔවුන්ගේ හදවත් වලින් ඔවුන් දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තා මෝසෙස්ට කතා කරලා. මෝසෙස්ට කතා කළා ඔවුන් කියන 11 වෙනි පදේ ඉඳන් 15ට සම්පූර්ණයෙන්ම මේම මෝසෙස්ට ඔවුන් කියනවා මේ පාලු කරේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනිවලවල් නැති නිසාද මිසරෙන් අප පිටතට ගෙන වූ අපට මෙලෙස කරන්නේ ඇයි? මිසර වාසින්ට වහල් වෙහෙවර කරන්න අපිට ඉඩ දෙන්න. ඔබ මිසරයේදී කීවේ මේ නිසා නොයිද? පාළු කරේ මියනට වඩා මිසර වාසින්ට වහල් මෙහෙවර කරා නම් හොඳ නොවේයයි ඇසූහ. මේ ඉස්රායෙල් සෙනඟ වසංගත 10කින් ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ බව ඔවුන් දැනගත්තා. ඊට වඩා ස්වාමින් වහන්සේ ඔවුන් අතර වැඩවාසය කරන බව දවාලේදී වලාකුළකින්ද රාත්‍රියේදී ගිනි ටබකින්ද ඔවුන් දැක්කා. ඔවුන් ධර්මා ස්වාමින් වහන්සේ ඔවුන් අතර කියලා. නමුත් ඔවුන් ඇස් ඔසවලා බලුවේ පිටතින් එන මහා හමුදාවක් දෙසයි. පිටතින් ගමන් කරලා එන මහා හමුදාවක් දැස ඔවුන් බැලුවේ. ප්‍රේමාන්තෙනි බොහෝ වෙලාවට අපේ ජීවිතත් මේ වගේ. අපි දන්නවා ස්වාමින් වහන්සේ අපි ගාව ඉන්නේ කියලා. දේව වචනේ තියෙනවා පාලකතුමා උගන්වනවා සහෝදර සහෝදරිය සාක්ෂි දරපේ වලින් වලින් අපිට මතක් වෙනවා ස්වාමින් වහන්සේ අපි අතර අපි ගායනා කළා කියනවා. අපි අතරේ වැඩවසන ජීවමාන සමිඳු. නමුත් අපිට යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙද්දී අපි ප්‍රශ්නය දිහා තමයි බලන්නේ. අපිට මුහුණ දෙන්න යන කරදරේ දිහා තමයි අපි බලන්නේ. නමුත් ස්වාමින් වහන්සේ අපි සමගයි කියන ඒ කාරණාව අපිට මුහුණකට අමතක සමහරක් වෙලාවට ඒක අපේ මනුෂ්‍ය ස්වභාවය වෙන්න ඇති. ඒත් අපිට එහෙම කියන්න බෑ. මෝසස්ගේ උත්තරේ නිසා මෝසෙස් ඔවුන්ට කියනවා මෝසෙස් ලස්සන ප්‍රතිචාරයක් ඔවුන්ට කියනවා. 13 වෙනි පදයේ මෝසෙස් කතා කළා කියනවා බිය නොවන්න ස්ථීරව සිටින්න සමිදානන් වහන්සේ අද ඔබ ගලවන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්න හුය අද ඔබ දකින මිශ්‍ර වාසීන් මින්පසු ඔබ කවදාක්වත් නොදකින්න හුය උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය. මිනිස්සු බය වෙලා කැළඹිලා ඉදි මොසෙස් කියන ඔබ බය වෙන්න එපා. ඔබ ස්ථිර වෙන්න. මොකටද ස්ථිර වෙන්න කියලා මොසෙස් ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේ දෙස ස්ථිරව බලන්න. දෙවියන් වහන්සේ දෙස ස්ථිරව ඔබගේ අවධානය යොමු කරන්න. අවශ්‍ය වන්නේ ඒකයි. අවශ්‍ය වන්නේ ඒකයි. සමිදානන් වහන්සේ අද ඔබ ගලවාලන්ට යනවායි කියලා මෝසෙස් කියනවා. තාම සෙනගල බලාපොරොත්තු වෙන කාරණාව සිද්ධ වුණෙත් නැහැ. ඒ කියන්නේ පාරාවන්ගේ සනග උන්ගේ ළඟට ආවෙත් නැහැ. මෝසෙස් දකින්න යන්නෙත් නැහැ ඉස්සරහට මොන කාරණාවක් දෙවියන් වහන්සේ කරන්න යනවද කියලා. නමුත් මෝසෙස් කියනවා අද ස්වාමින් වහන්සේ ඔබට යම් කාරණාවක් කරන්න යනවා. ඒක විශ්වාස කරන්නේ. ඇයි විශ්වාස කරන්නේ? උඩ 14 වෙනි පරිච්ඡේදයේ මුල් කොටසේ දෙවියන් වහන්සේ යම් පොරොන්දුවක් ඔවුන්ට දුන්නා. ඒ පොරොන්දුව අල්ලගෙන මෝසෙස් තමුන්ගේ සෙනගට කතා කරනවා බය වෙන්න එපා. ස්ථිර වෙන්න. ස්වාමින් වහන්සේ අද දවසේ ඔබගේ ජීවිතේ යම් කාරණාවක් කරන්න යනවා කියලා. ප්‍රේමවන්තයනි අපි කලබලකාරී වෙලා මේ වියවසනය ඇතුලේ අපි පිම වියවුල් වෙලා ඉන්නේ. අපිට පුළුවන්ද මෝසෙස්ගේ මේ වචනත් එක්ක හිට ගන්න. ස්වාමින් වහන්සේ මෝසෙස්ට දුන්න පොරොන්දුවත් එක්ක මෝසෙස් හිට ගන්න. අපිට පුළුවන්ද ස්වාමින් වහන්සේ අපිට දුන්න පොරොන්දුත් එක්ක සමස්ත බයිබලයේ පුරාවටම ස්වාමින් වහන්සේ පොරොන්දු වලින් අපිව සම්පූර්ණ කරලා තියෙනවා. අපි දුබල නිසා අපි වැනෙන ස්වභාවයක් ඇති මිනිස්සු නිසා ස්වාමින් වහන්සේ දේව වචනයෙන් අපිට ප්‍රීතිය, දේව වචනයෙන් අපිට ස්ථාවරභාවය, දේව වචනයෙන් අපිට සන්තෝෂභාවය ස්වාමින් වහන්සේ ගෙනල්ලා තියෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය මත අපිට ස්ථිර වෙන්න පුළුවන්. මෝසෙස් ඇදහිල්ලෙන් හිටියා. මෝසෙස්ගේ ඇදහිල්ල ස්ථාවර ඇදහිල්ල. මෝසෙස් කතා කළා කියන්නේ ඒකයි. ඔබද ස්ථිර වෙන්න. පිය නොවන්න ස්වාමින් වහන්සේ අද දවසේ ඔබ ඉදිරියේ පුදුම දෙයක් කරන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔබ නිශ්චලව බලා සිටින්න. ඔබ නිශ්චලව බලා සිටින්න. ඔබ නිශ්චලව බලාගෙන ඉන්න. මුළු ලෝකෙම කැළඹිලා තියෙන්නේ. ලෝකයේ ආර්ථික තත්ත්වයන් බලාගෙන ඉදදී පල්ලහට වැටිලා යනවා. අද මේ වෙද්දී මම ඔබට කතා කරන අවස්ථාව වෙද්දී 700කට කිට්ටු සංඛ්‍යාවක් කොරෝනා රෝගය ලංකාවේ ඇතුළත වැළඳිලා තියෙනවා. ලෝකයේ පුරා දවස ගානේ මහා බලවත් රාජ්‍යයන් බිඳ වැටලා තියෙනවා. දවසට 2500යි 3000යි. හරියට මාකට් එකේ ගිහිල්ලා මාළු ප්‍රමාණයක් කියන වගේ මිය යන ප්‍රමාණය උන් කියනවා. බලාපොරොත්තුවක් නැහැ. ඉදිරි තප්පරේ මොනවද වෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේව විශ්වාස කරන ජනතාවක් විදියට දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන ජනතාවක් විදියට දේව වචනයෙන් අපිට යම් පොරොන්දුවක් දීලා තියෙනවා. යම් අවවාදයක් අපිට දෙනවා. ඔබ ස්ථාවර වෙන්න. ඔබ ස්ථාවර වෙන්න. ඔබ බිය වෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් යමක් කරන්නට යනවා. ඔබ නිශ්චල වෙලා ස්වාමින් වහන්සේ දෙස බලන්න. ඔබ නිශ්චල වෙලා ස්වාමින් වහන්සේ දෙස බලන්න. මේ ස්ථාවර භාවය දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිතේ පුදුම කාරණාවන් වලට මඟ පෙන්වන්න. ලෝක ඉතිහාසයේ වෙච්ච බලවත් හාස්කමකට මේ සෙනගව දෙවියන් වහන්සේ අරගෙන එනවා. මෝසෙස්ට කියනවා ඔබගේ ඉදිරියේ පේන්නේ මූදා. මේ මුහුද ගාවට ගෙනාවේම දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේමයි කිව්වේ යන්න මුහුද ගාවට ගිහිල්ලා කඳුරු බැඳ ගන්න කියලා. මේ ගෙනාව දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා. "සු දකින යම් සීමාවකට මම ගෙනාවා. යම් කෙලවරකට මම ගෙනාවා. නමුත් මිනිස්සු හිතන සීමාවේ අවසානයේ වෙද්දී මිනිස්සු හිතන සීමාව කෙලවර වෙන තැනදී මම දෙවියන් වහන්සේ බව තව දුරටත් මම ඔබට පෙන්වන්නම්. මේ වචනේ කියනවා මෝසෙස් තමුන්ගේ සැරයටියේ මුහුද දෙසට දිගු කරනවා. මේ දිගු කරන වෙලාවේදී විශාල හුලඟක් කැවිලා මුහුද දෙබෑ කරලා මුහුදේ ජලය දෙපැත්තේ තාප්ප දෙකක් විදියට හිටිනවා මහා ශක්තිමත්ව. ඉදිරි පොළොව වියලිලා යනවා මිනිස්සුන්ට පොළොව තුල ගමන් කරන්නට පුළුවන් ආකාරයෙන් ස්වාමින් වහන්සේ මහා මුහුද දෙබෑ කරනවා දෙවචනේ කියනවා ඊශ්‍රායෙල් සෙනග හැම කෙනෙක්ම මේ මුහුද මැද්දෙන් ගමන් කරා කියලා මේ මුහුද මැද්දෙන් ගමන් කරා කියලා දේවචනේ සඳහන් කරලා තියෙනවා ඔවුන් හැම කෙනෙක්ම ගමන් කරාට පස්සේ ඔවුන් පසු පසින් ආපු ඒ මිසර ජනතාවත් මූද මැදට තුල් වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ හැම කෙනෙක් මෙහා පැත්තට ගියාට පස්සේ උන්වහන්සේ වෙන් කරපු මූද නැවත වතාවක් උන්වහන්සේ කරනවා. සියල්ලන්ම සියල්ලන්ම උදෑසන වෙද්දී ඒ මිසර මිසර දේශයේ සෙබළු මිය ගිහිල්ලා උන්ගේ මිනි මුදු වෙරළට කොට ගැහුවා කියලා දේවචනයේ සඳහන් කරනවා. ප්‍රේමවන්තයෙනි ඊශ්‍රායල් සැනගව දෙවියන් වහන්සේ ගෙනාව යම් බලාපොරොත්තුවක් එක්කයි. ඒ ඊශ්‍රායල් දේශයට ගෙනියනවා කියන එක. ඒ බලාපොරොත්තුව සම්පූර්ණ කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්. නමුත් අපේ කොටස අපි කරන්නට අවශ්‍යයි. අපි කැළඹිලා බිය වෙලා අපි ගොඩක් වෙලාවට අයියෝ දැන් මම මොනවද කරන්නේ අපිට මොනව වෙන්නේ ඇයිද එවැනි කැඩිච්ච හැඟීමකින් නොවේ ස්ථීරව ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට ඉන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ සූදානම් අපි ඉස්සරහා පුදුම දේවල් කරන්න. ඒ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ බවට උන්වහන්සේ අපිට ඔප්පු කරන්නට අපි අවට ඉන්න ජනතාවට ඔප්පු කරන්නට අද දවසේදී ඔබගේ ඇදහිල්ල යම් ආකාරයකින් ඔබ තිගැස්සලා තියෙනවා නම් මම ඔබව ශක්තිමත් කරන්නට කැමතියි. ස්වාමින් වහන්සේ ලෙස බලන්න ස්වාමින් වහන්සේ දෙස බලන්න. ඔබගේ ඕනෑම වාතාවරණයකදී උන්වහන්සේ ඔබට මාර්ගයක් සූදානම් කරලා තියෙනවා. දරුවනි ඔබ ස්වාමින් වහන්සේ දෙස බලන්න. ඔබගේ කොටස ඔබ කරන්න ඔබගේ අධ්‍යාපනයට ඔබ යොමු වෙන්න. ඔබට පාඩම් කරන්න තියෙන කොටස් ඔබ පාඩම් කරන්න. ඔබගේ විභාග එන වෙලාව ඔබට එයි. ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වයි. බලාපොරොත්තු රහිතව ඔබ ඉන්න එපා. ස්ථිර වෙන්න, බිය වෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන්නට යනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔබ නිශ්චලව ස්වාමින් වහන්සේ දෙස බලද්දී ඒ දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව උන්වහන්සේ ඔප්පු කරන්න යනවා. වැඩිහිටියන් ඔබට ඔබ මම ශක්තිමත් කරන්න කැමති. ඔබ ව්‍යාපාර කරන අය වෙන්න පුළුවන්. යටහත් වෙන ස්වාමින් වහන්සේට නිශ්චල වන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ කලබල වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ දෙස බලන්න. ස්වාමින් වහන්සේ මේ මහා මූද දෙබෑ කරා වගේ ඔබට අලුත් මාර්ගයන් යුක්ත කරන්න. ඒ ස්ථීර භාවය තුළ ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න. දාබර හිතවත් ප්‍රේමවන්තයෙනි. ඔබ ස්වභාවයක් විදියට මම ඔබ ශක්තිමත් කරනවා. ස්ථීර වෙන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ. බිය වෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් යම් කාරණාවක් කරන්න උන්වහන්සේ සූදානම්. ඔබගේ ඇදහිල්ල ස්ථාවර කරන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ ගමන් කරට හැකි ජීවිතයකට ඔබ උන්වහන්සේ ඉදිරියේ යොමු වන්න. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ කෙරෙහි දෙන්නට යනවා. මම කැමතියි ඔබට ආශිර්වාද කරලා ස්වාමින් වහන්සේ ඉදිරියේ යාඥා කරන්න. ස්වාමින් වහන්සේ ඔබගේ කරුණාව උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ කරුණාව අනේකාකාරව අත්දකින්නට මේ කාලය තුලදී උන්වහන්සේ ඔබට කරුණාව දෙන්නට යනවා. ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම ඔබ සමග තබන්නට යනවා. අපි මොහොතක් අපි දෙනෙත් පෙර ස්වාමින් වහන්සේ වෙත ලඟ අපි දෙනෙත් පියාගෙන ඉන්න අතරදී ඔබගේ කාරණා ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔප්පු කරන්න. ඔබගේ කාරණා ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ පවසන්න ස්වාමීන් වහන්සේට. ඔබ යම් අපහසුතාවයකින් යම් අමාරුකමකින් ගමන් කරන කෙනෙක්ද ඔබ ස්වාමීන් වහන්සේට පවසන්න. ස්වාමීන් වහන්සේ ඔබ සමග හිට ගන්න යනවා. අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබගේ අනුග්‍රහය නිසා ශේෂයෙන්ම ඔබ වහන්සේගේ සෙනග ඉදිරියේ ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ නිරන්තරයෙන්ම තබන දෙවියන් වහන්සේගේ නිසා ස්තුතියි. අපි ආඥා කරනවා විශේෂයෙන්ම ස්වාමිනේ මේ කොරෝනා තත්ත්වයේ ඇතුළතදී ඔබ වහන්සේගේ දරුවන්ව විශේෂයෙන්ම ඔවුන්ගේ ඇදහිල්ල තුල ඔබ වහන්සේ ස්ථාවර කරන්න. ඔබ වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. ඔබ වහන්සේ තුල ගත කළ හැකි ඒ ස්ථාවරවන්ත ජීවිතයකට ඔවුන්ව කැඳවන්න කියලා යාඥා කරනවා ස්වාමී. ඔවුන්ගේ පවුලල අය ඔබ වහන්සේ ශක්තිමත් කරන්න. කුඩා දරුවන් ඇදහිල්ල තුල ශක්තිමත් කරන්න. ඔබ දිහා විශ්වාසවන්තව සිටින පිණිස ඔබගේ අනුග්‍රහය දෙන්න කියලා යාඥා කරනවා. යතර යාඥා කරන විශේෂයෙන්ම අපි සමග යාඥාවෙන් එකතු වෙන ව්‍යාපාරික කටයුතු කරන අය වෘත්තීන් වල නිරත වෙන අය ගැන ස්වාමීන් වහන්සේගේ ආයතන ප්‍රධානීන් ගැන අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ කරුණාවේ ආයතන ප්‍රධානීන් තුලින් ඔබ වහන්සේගේ දරුවන්ට සලස්වන්න ඔබ වහන්සේගේ සැපේම උන්ට තබන්න කියලා අපි ආඥා කරනවා. ව්‍යාපාර කරන අය ගැන අපි ආඥා කරනවා. ඔවුන් නඩපණ වෙලා ඇති ස්වාමිනේ නව අදහස් දෙන්න ඔබ වහන්සේගේ කරුණාව දෙමින් උන්ට නැගිටින්න ඔබ වහන්සේගේ කරුණාව දක්වන්න කියලා අපි ආඥා විශේෂයෙන්ම අපි ආඥා කරන ස්වාමිනේ කිතුණු සභාවක් විදිහට මේ උදෑසන අපේ රටේ නායකත්වය ගැන රටට මඟ පෙන්වන කණ්ඩායම් ගැන මේ කොරෝනා උවදුරෙන් රට බේර ගන්න උත්සාහ කරන හැම කෙනෙක් ගැන මේ ආඥා කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේගේ රැකවරණය දෙන්න. ඔබ වහන්සේගේ ප්‍රඥාව දෙන්න. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න ස්වාමී. ඔබ වහන්සේගේ අනේකාකාර කරුණාව තුලින් අපේ රටේ සෙනගව යහපතට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ උතුම් මඟ පෙන්වීම ඔවුන් සමග තබන්න කියලා යාඥා කරනවා. ප්‍රාණනීය ඔබ වහන්සේ ඉදිරියේ අපේ සභාපාලකතුමාව බාර කරනවා. ඔබ වහන්සේ තවදුරටත් ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ සෙනගට ඉන්දියානු නායකත්වයේ දෙමින් ඇදහිල්ල තුළ ඔවුන් ස්ථාවර කරන්න, ස්ථීර කරන්න මොසෙස් මෙන් නායකත්වයක් තබන්නට ඔබ වහන්සේ දයාබර දාසයට ආශිර්වාද කරනවා. ප්‍රාණනීය අද අපි එකිනෙකනා බාර වෙනවා මේ සබත් දවස ඇතුළතදී. අනිත් දිනවලදී ඔබ වහන්සේව සොයන්න ඔබ වහන්සේට ලං වෙන්නට ඔබ වහන්සේගේ පුදුම ආශිර්වාදය පුදුම කරුණාව අපිට දෙන්න කියලා යාඥා කරනවා. අපි බාර වෙනවා කැප වෙනවා. ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ අනුග්‍රහයට අපේ හිස් නමනවා. පියානෝය පුත්‍රයානෝය සුද්ධාත්මයානෝය යන ත්‍රී ඒක දෙවියන් වහන්සේ ඔබ සියල්ලන් සම සම්පූර්ණ සේක්වා. ආමේන්. හොඳයි ඔබට ජේස්පී ටයිම්